මෙහිමයි ආරාධනාවක් ලැබිලා තියෙනවා. නමුත් මම තරඟ වඳිනවද නැද්ද කියන එක තාම තීරණය කළා නැහැ. නෑ නෑ නෑ බාහිර බලපෑමක් නැහැ කිසිම මේ මම සැමියායි මගේ ගෙදර කට්ටියයි එක තාම සාකච්ඡා මට්ටමේ ඉන්නේ මොකද මං චුට්ටක් කල්පනා කරන්න ඕනේ මගේ කාර්යබහුලත්වයේ ඉදිරි වැඩ කටයුතු ඒවත් ඔක්කොමත් එක්ක යන්න පුළුවන් ද නැතුව මේ වෙන ලොකු ප්‍රබල හේතුවක් හින්දා නෙමෙයි මේ පොඩ්ඩක් මගේ දැන් මේ කාර්ය කටයුතුත් එක්ක මට යොමු වෙන්න පුළුවන්ද කියන එක තාම සාකච්ඡා මට්ටමේ තියෙනවා. හැබැයි වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා මම හරියටම කරනවද නැද්ද කියන එක කියනවා.